ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ඉමිහිරි සංගීත නාද රටාවන්ට රිද්ම ලීලාවන්ට සවන් දෙන විට මනුෂ්‍ය ලෝකයේ ව්‍යාකූල තත්වයන් කලබලය මේ කලබලයෙන් ඔද්දල් වූ විඩාපත් සිත කයට සැනසීම ලැබෙන බව සත්‍යයක් අපි ඉරිදා සංග්‍රහයට සවන් දෙමු ජීවත් වීම සඳහා කළ සටනේදී ස්වයං ආරක්ෂාව පිළිබඳව සහජක් ඥාණය විසින් මිනිසා තුල ප්‍රබල නිර්මාණාත්මක ශක්තියින් දෙකක් උත්පාදනය කරන ලදී. එනම් සංජානනය හා පරිකල්පනයයි. සමාජ සිද්ධීන් නිරීක්ෂණය කිරීමට සැසඳීමට හා අධ්‍යයනය කිරීමට ඇති හැකියාව සංජානනය නම් වනවා. කෙටියෙන් පවසතොත් සංජානනය වූ කලී කල්පනා ශක්තියයි. ඒ අදහස උපුට ගත්තේ එච් ජයරත්න නම් වූ ලේඛකයාගේ ඔහු සැබවින්ම ප්‍රවීණ රුසියානු සිංහල පරිවර්තකයෙක්. පොත් පුවත් නම් වූ සංගරාවට මැක්සිම් ගෝර්කිගේ ලේඛන පිළිබඳව අනගි ලිපියක් ලියා තිබුණා. ඒ ලිපියෙන් තමයි එම අදහස් උපුටා ගත්තේ. ඉරිදා සංග්‍රහයේ පළවෙනි ගීතය ආදර ගීතයක්. සුබාදහමත් සමග ගයන මේ යුග ගීතය ගයන්නේ නෙවිල් ප්‍රනාන්දු සංගීතඥයා ගායන ශිල්පියා සහ රුක්මනී දේවියයි. ගීතය රචනා කර ඇති බවට පොතේ සඳහන් වන්නේ විමලදාස පෙරේරා නම් වූ රචකයාගේ නමයි. Thank you. ගලා ගියාවේ නාමල් කීරාවේ ආදරී ඔබේ කනාවේ මැණිකේ ඔබේ සිනාවේ දියවැල් ගලා වූ දයාවේ මා ඔබේ සුපෙම් ලතාවේ මැනීකේ ඔබේ සිනාවේ දියවැල් ගලා ගියාවේ දිය වැල් ගලා ගියාවේ නාමල් කුටි උදාවේ ආදරී ඔබේ පරිකල්පනයද එහි හරය වශයෙන් ගත් කල ලෝකය පිළිබඳ කල්පනා ශක්තියයි. එහෙත් මූලික වශයෙන් එය කලාත්මක නිර්මාණ ශක්තියයි. පරිකල්පනය යනු ස්වභාව ධර්මයේ සංසිද්ධීන් වලට හා වස්තුන් වලට මිනිස් ගුණාංගයන් හැඟීම් හා අපේක්ෂාවන් ආරෝපණය කිරීමක් වශයෙන්ද හැඳින්විය හැකියි. ආචාර්ය W.D. අමරදේව මේ අද්විතීය අග්‍රගණ්‍ය ගායන ශිල්පියා සංගීතවේදියා නිර්මාණය කළ ගීතයක් මේ ගීතය ගායනට විශාරද නන්දා මාලනිය සහාය වෙනවා ගීතය රචනා කළේ ආචාර්ය W.A. අබේසිංහ ඔහු සැලලිහිණි සංදේශයේ කවිද ඇසුරු කර ගනිමින් තමයි මේ ගීතය රචනා කොට තිබෙන්නේ. අප කල්පනා කළා ඇහැල මාසෙට මේ ගීතය ඔබිනවා කියා. අපි සවන් දෙමු ඒ රසබර සංස්කෘතිකමය චාරිකාවකට ගෙන යන මේ ගීතය. රෝව විහිසා සුදු පැහැ සඳ වැසෙව් සැදි දෙන නොමලා සිරි සරමොක් සැප නිසැදි රද මුනිදා ගම් කල පහස මන බැඳි වඳු ගලදා හිමි තෙමාහාය ආහාය ගිලක ගල නුවර අලා පස්මාසන වැඩ වදුරු කක් කෙලවර සමන් වදුරු මහිමය අපට මෙල් වීදුරුවට දහදිය දැම්මේය. එහෙත් වීදුරුවට දහඩිය ග්‍රන්ථ නැති බව අපි දනිමු. කවියාගේ ලේඛකයාගේ ගීපද රචකයාගේ චිත්‍ර ශිල්පියාගේ නාට්‍යකරුවා සිනමාකරුවා ආදී මේ සෑම කලාකරුවෙකුගේම පරිකල්පන ශක්තිය එයයි මේ පරිකල්පන ශක්තිය විද්‍යාඥයින්ටත් ව්‍යාපාරිකයින්ටත් එකසේම පිහිටා තිබෙනවා. ඒ පරිකල්පන ශක්තියෙන් තමයි නිර්මාණ කරන්නේ. ಭಾರತೀಯ ගීතයක් මේ භජන් ගීතයක් හනුමන් භජන් ගීතයක් හැටියටයි ප්‍රසිද්ධමය සාම්ප්‍රදායික භජන් ගීතයක් නවතාවයෙන් යුක්තව යලිත් පටිගත කොට ඇති බවක් අපට දැනෙනවා. සංගීතවේදියා අරුන් පෞද්වාල් ගීතය ගයන්නේ අනුරාධා පෞද්වල් ඇතුළු ගායන වෘන්දයක් විසින් දෙවියන්ට කියන මේ ශෝකය දුක ඒ වගේම භක්තිය ගෙවි ගිය සතිකීපය තුල අප රටේ සමාජයේ මනුෂ්‍ය ධර්ම පිරිහුණාද ඝාතන අපරාධ දුක් දුම්නස් විවිධ ප්‍රශ්න රාශියක් ජනතාව තුළ ඇති වුණා. අපේ රටේ මතු නොව තායිලන්තයේ, සිරියාවේ, ලෝකයේ බොහෝ රටවල් වල කරදර එමටයි. ඒ අතර පසුගිය දිනක අප අතරින් වියෝ වූ ගායිකාවක් පිළිබඳව අපට මතක් වෙනවා. එය ලස්සනට රමණීය ලෙස ගීත කීපයක් ගයා තිබෙනවා. අවාසනාවන්ත ලෙස ඇය මරුමුවටපත් වුණා. ඇගේ ගීතයක් අපි ඉරිදා සංග්‍රහයට මෙසේ එකතු කරන්නට කැමතියි. ගීතය රචනා කළේත් ගීතයේ සංගීත නිර්මාණයත් අශෝක කෝවිලගේ විසින් නිර්මිතයි. ගීතය ගැයුවේ ප්‍රියානි ජයසිංහ. ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර. නාද සංකලනය ටියුලින් ජයනාථ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය තුෂාරා මේකදේවි වැද්දගේ. මග මේ විට